ඒ ලක්ෂණ නිරුද්ධ වූ කොමකින් මේ චිත්ත පෙරලි උත්සය පැහැදිලි නොවේ දෙයකයි කියලා කියන්නේ. ඒකවල මේ චිත්ත පෙරලි කියන එකේ තියෙන කොටස් ටික අපි ලෝක විවරණය අපි කියනවා. ඒකවල මේ පෙරලි මේ කාලේ අ ලෝකයේ ඔවුන් මේ දවසේ අවිද්‍යාව සංවිධානය කරන ආර්ය මූලිකත්වය කියලා අපි කියනවා. ඒකවල මේ ආර්ය මූලිකත්වය සැලසන කරගෙන ඉන්නේ අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? ඒ සමාජයේ පිටිවිලි දුක්ඛදායක තත්ත්වවල දෙදෙලෙනවා ඒ කාර්යයේ ඉතින් ඉන්නේ විතර වීමක ඉඩ නොදී නවත්තා ගැනීම ක්‍රමයක් ගන්නවා එකයි දෙකට දෙන්නවා කොහේදී ඒ අවිද්‍යාව එක්ක පැහැදිලිව වීමද ඒ උනේ අර තමා සංඥාවල සංඥාව කියන්නේ කාලයෙන් කරන්නේ ඒ කාලේ ඉතරයන් නිසා මේක ඒකකම කරගෙන ඉන්නේ දැයි කියන දේ පාරයි ලෝකතාවය ඊළඟට දෙවියන් සම්පූර්ණ කරනවා කියන දේ ශිෂ්‍යා විවේකන වූනි කිංසු කර්තවත්ය කියන්නේ මේ ජීවිතේ උඩ ඒ සත්‍යය වලදී සද දැනීම පිට නාන ආකාරයෙන් පිට ඒක ලෝකයෙන් වල ඒ දෙන්නේ උදාහරණ වැටීම ඉදුවද දැනුදොත්තේ මේ කන්නාව ඒ කල්කල ආනි ක්‍රියාකාරීත්වය කියලා පැහැදිලි වෙනවා එතකොට මේ හැබැයි මේ කාරණේ විරුද්ධ මොන අවුලද ඒ මොන සම්මතින්ද මේක මේ අර නොකෙනෙන සත්‍යයෙන් එල්ලී පවති එල්ලී පවති උදාර ආරණ්‍ය කරනවා වගේ ඒක නොකෙනෙනවා වගේ අනුහයි කල්පනා වුණත් හැමදාම ගන්න උඹ මේකේ ඇවි කවතිව එල්සි බව. තොරණි අන්නහම කියන මේ ශිෂ්‍ය ස්වરૂපේ අන්නහගේ ස්වરૂප ස්වરૂපය ක්‍රියාත්මක ආකාරය ඒක ක්‍රියාවක් අත්දෙන ආකාරය යොහාඳුරු දෙහි සංකේ විස්තර කරනවා. ඒක තමයි අර ලේඛනයේ කියලා ඉතින් දෙන්න දෙන්න කියන්නේ දෙවි කෞද්‍ය ගතිය. එල්ලි කෞද්‍ය ගතිය. එතකොට ඒ එල්ලි කෞද්‍ය ගතිය මොකේද? ඒ සමරට හමු වෙච්ච නිමිත්තේ එල්ලෙන ගතිය තමයි අර දෙවිවරු කියන්නේ. ඒකේ එල්ලෙන එල්ලීම ඒ එල්ලෙන්නේ කියන කෘත්‍ය ක්‍රියා ස්වરૂපයේ පරිසවුරු දෙලෝ පළවෙනි එක උනන්දු විවාදයේ කෑදරකම ඒ පිළිබඳව කියන ඒ කෑදරකම කියන්නේ ඒක අවශ්‍ය වෙනවා ඒක අවශ්‍ය වෙන්නේ ඒක තමයි කෑදරකම කියන දෙකේ ඒක දැන් මේ අපි කරන වැඩ නෙමෙයි. අර සත්‍ය පිළිගන්න. ඒක ඒක හැරෙන්න ඕනේ නම් ඒ භාෂාව එළියට තේරුම් ගන්න නැහැ. හැදලා මේකේ නැතුවම බෑ. ඒකම නැතුවම බෑ. ඒක මේකෙන් ගන්න මොකක්ද? අපේ ජීවිතය. අවදින කාම සහිත. ඔබ ආවරි මේ ආරෝපණය කවම පහත හැම වෙලෙම රූප ශබ්ද ගන්ධ සිස්සා සියද නිමිති පහ එක හරි ඈදකම මේ ඈදකම නිමි නිරන්තරයෙන් අවශ්‍යයි දැන් යම් කෙනෙකුට බලන්නේ ඉන්න අහන්නේ ඉන්න ආත්මනෝ කරන්නේ ඉන්න රසයෙන් ඉන්න යමක් ඉස්පස්ස කරන්නේ ඉන්න ඉගෙන ගියා නැහැ. නියලලේ ඉගෙන ගියා ඒ මේ අපි කියන්නේ ජීවිතයේ කියන මොකද්ද? ඔක්කොම ඔය සංකල්පය ජීවිතේ. ඒක අපි ජීවිතේ ඇතුලේ අර ක්‍රියාපහ සිද්ධ වෙනවා. ඒ ක්‍රියාපහේ ඉස්සරීම අපි ලබනවා අපි ජීවිතේ. ඒ නොදන්නා කම නිසා ඒක වැටේ. අපි ජීවත් වෙනවා නෙවෙයි. ක්‍රියාවක සැලැස්මක් ගෙය. ඒ මොකෙත් ගෙය. අර ජීවිතයේ ඇතුළේ තියෙන කාම ශක්තිය හැමදේම ක්‍රියාත්මක වෙනවා බාහිර ආන නිහිතේ. ඒ කාම නිහිතේ ක්‍රියාකාරීත්වයේ වීම නිසා අපි ජීවිතවල හැරෙන්න දෙන්නවත් වීමක් නැති ඒ රත්නීය උත්සීලද අර ක්‍රියාවකාරීව ඒ රත්නීය එක තැනකට බයි කරන්න හදවත. ඒකත් දැන් යම්කිසි ක්‍රියාව නැවතිච්ච හැටි බලන්න. ඒක දැන් මේ මොකද කියන්නේ? ඒ දීවලේ ඉවත් ඒ ජීවයේ විදිහට ක්‍රියාවකට ඒ ක්‍රියාවලියේ සත්‍ය හැමදාමයේ ඉවත්තාකල් වැඩිද ඒක අත්තර පිළිවෙල පිළිගන්න. අපි ඉවත් කරන්නේ අර ක්‍රියාවලිය සරුණු ස්වરૂපයේ නොලැබුණු ක්‍රියාත්මක වේගය. පොතේ ක්‍රියාත්මක වීමේ මූල මුල් ලක්ෂණය තමයි මේ කාම පහට සරව ජීවිතේ නැතුව බලයි. ඕනද? ඒක යම් යම් දේවල් යම් යම් ජීවිතවල අනුපාත වෙනවා. අර බලන්න ප්‍රමුඛයක් වශයෙන් අන්නේ කියන්නේ. එතකොට මේ දේ කියන්නේ බලනිකමේ එම ජීවිතය ඒ බලනික කමෙන් වේලා බලනික කමෙන් වේවි නිසිත අවුරුද්දේ නොකරන තත්ත්වයට හත්යෙන් නම් කලිත මොනවද කියලා මේ අසරවල තේ මොකද්ද ඒ අර ඈතර සමති ඒ නිමිති දැක්වීම බැරි ගන්තරම කවරක්ගේ ජීවර ඒ කාමශක්තිය අදෝ ගමනට අර ඈතර සමති කියන එක ක්‍රමයෙන් අද හරි ඒකේ කාමය අනුකූලයෙන් කියන්නේ ආත්මීය නිගමන ඒකේ හේතු ඔන්නේ කම්මන කරනවා නේද ඒක ආවේ නැත්නම් ආන්දරේ ස්වභාව ඊළඟට ඒ නිවිතකට ඒ කාමයේ දෙල්ලෙත් හැටියෙ ඇලෙහි ගන්නවා හැදීමත් ඒ කියන්නේ මොකද්ද? අත හරින්න බෑ. ඒකත් එක්ක සම්බන්ධ වෙනවා. ඒකේ ක්‍රියාකාරී සම්බන්ධකම ආහාරය. ඔබට කියනවා හැදී ගන්නවා කියන්නේ ඒක පාලින් කියන්නේ සංකීර්ණ කියන. ඒක පාලින් වලට තේරුම තමයි අර හැදී ගන්නවා කියන්නේ. ඒක දැන් හැදී ගන්නවා ඒක සාරණ්‍යතුළු පිට වැඩීමේදී ඒක ඒකේ කොටස් විශ්ලේෂණය කළා ඒකට උපරිම ඉරිබන්දෙන් දෙන්න. ඒක දැන් අපි ඔය ක්‍රමයේ දැනගත්තාම අපිට අර හේතුව සඳහා කළ යුතු වැඩේ කරන්න ඉතාම උසස් පහසුවක්. ඒ මොකද දැන් අපි සිත යම් කිසි දෙයක් ආවොත් ඒකෙන් දෙලකින් සඳහා එයින් වෙන අනත්‍ය බවදා ගැනීම සඳහා අපට උගන්වන භාවනාවක් වේගී සිදුවීම් කිරීමේ අවස්ථාවේදී මේක මනසිකාරයෙන් දාන්න මෙනෙහි කරන්න. කොත් දැන් අපි කරන්නේ මොකද්ද? යෝනිසතාව ඒක යෝනිසතාවයෙන් හඳුනනවා. ඒ කලෙක ආධුනිකයට ඒක ආධුනිකයට කලෙක කලේ ඉන්නේ තින්න දේ දලවි දැන් මේ ලෝක සිතපත් ඒක මෙලින් කරනකොට රොදෙන්වත්තම අර අනිත් ජීවිතවලට සිත අනිත් ඉඩපතේ ඉතින් කලින් ඉතින් කොහොමරි ඒ ඊයේ ක්‍රමයේ අනුගමනය නමුත් මේ ආකාරයෙන් සමාධි සිත යමක් එක්ක ඇලී ගත්ත වෙලාවට ඇඟිලිගත වෙලා කියවම අර සම්බන්ධය හරියට සමාජයේ පිටේ පවතින ස්වરૂපම වෙනස් කරගෙන নানা ආකාරවලට පත් කරනකොට දැන් මේ කරුණු දෙකක් දැන් මේ තියෙනවා. මේ කරුණු දෙක දැන් මේ කියලාට මේ ලෝක කිසි ලෝක කියන්නේ අර සෑදරකමෙන් ලැබීම සඳහා ඉදිරිපත් වූ සිටි. වැඩ ඒ විශ්ලේෂණය වෙනවා මේ දැනීම ලැබිච්ච හැටි ඔන්න දැන් රූප ආමය ඒ දර්ශනයත් එක්ක දැන් ඒකට අවශ්‍ය ක්‍රියාකාරීත්වය කරන්න පොඩි විපාකයක්. ඒක මේක ගන්න කියනවා අර දල වශයෙන් ඔක්කොම ප්‍රත්‍යක්ෂව වෙන්න ලෝක කියන එක දැන් ගන්න. දෙන්න දැන් ඒ වැඩි ආරම්භ. ඒකේ ආරම්භ කළා ඒ ක්‍රියාත්මක වෙනකොට දැන් යාට ඒක උචිත නොගැලී පවතින බව දැන්න ගත හැකි. දැන් මොන නිමිත්තයි ශක්තිය දෙකකට ඇලිලා දැන් මොන බැඳි ඇලිලා කියනවා කියලා දැන් ඔන්න යාට යාගේ පිටට දැන් දාන්න කරුණ එතෙන්දී. ඒක මොකද වෙන්නේ? අර රෝග සිත් රෝග සිත් ක්‍රියාව මෙහි කරනවා වඩා වගකීමකින් යුක්ත කරුණෝදයක් එක්ක අර කාර්යයට යටි ලැබුණු වෙනකොට සම්පූර්ණයෙන්ම නිමිත්ත හැයි. නිමිත්තය බැහැර යනවා. ඒ මොකද මේ වැඩ මේක විශ්ලේෂණය කරන්න මේක දෙදන්න කොටස් ගණනාවක් දැන් එයා ගන්න නිසා. ඒකට නිමිත්තෙන් අයින් කරලා සිත ගේලා ගන්න එයාට හොඳ පහසුකමක් ලැබෙනවා. අර කාරණා එක්ක සමාධි පිට සම්බන්ධ වෙනවා. ඒක වැඩ තියෙනවා. ඊළඟට උපන්තෝ කියන තවත් එකක් දෙන්නවා කියන පොදුරෝ එන්නේ දැනීමට සහය දෙන්න. එන්නේ ඒ නිමිත්තේ සිට එල්බගෙන එකේ පැවතීම. එකේ පැවතීමට සැහැල්ලුත් සැහැල් ලැබෙන පැත්තකුත් තියෙනවා. ඒ මොකද්ද ඒ කාරණා? ඒ කාරණා මොකද්ද? දැන් අපිට අපි හමුවක භූමියක් සම්පේ දර්ශනය සාධි හැකි. ඒ දර්ශනයේ අපේ දර්ශන කවදේ ආන්ද ඒකට එල්ල වෙච්ච හැටි. ඊට කලින් අපි දර්ශනය කළා විවිධ දේවල් ඒවා පිළිබඳව අපේ අපේක්ෂාව බලවත් කරගත්ත යන්තම් දන්ත අපේ කටවල මොලේ කටවල තියෙනවා අර හැරෙන ලැබුණ දර්ශනයත් එක්ක අර දර්ශන වලින් ලබා වූ නිගමන ගලා එන්න පටන් ගන්නවා අර සිද්දට මනෝද හොරි ඒක නමුත් අහසේ ආත්මයේ මොකද වෙන්නේ අර දර්ශනයේද ඒ පිටපත් වෙච්ච ආවේක හැලෙත් ආදවද වෙන ඒ වර්ගයටයි ආන්නම් අරක ප්‍රබල ඒක ප්‍රබල කරන කියන්නේ අර ඒ ඇමිනේ ගම ගැනීමට අද බලන සහයක් දෙන්නේ. ඒක අතීතම ඒ සහය වස්තු ඒ සහය ලැබුණු වෙලාවට අපට සිදෙන ආකාරය මොකක්ද? දැන් අපේ මනස කොහෙන්ද? අපේ මනස බලිනවද? නැත්නම් ඒ හරියට තේරුම් ගන්න. මොකද ඊළඟ සිදෙන්නේ? ඒක අහවලට තිබුණා නමුද? අහවල විදිහට තිබුණා නමුද? මේකට දීලා සුසුනා නමුද? අර දෙන්න කමික කොට උනනකොට කියලා ඒ භූමියේ නැති දර්ශනයේ තියෙන ඔක්කොම යන විට වෙනස් කරනවා. මේ නැත්තම් දැන් ඇයි එකක් කවුරු අපි අර හරියට ඒ හරියටම කියවකද? හරියෙන් දැක්ක හැටියට ක්‍රියාවෙන් හැදයක් එක මෙහෙම කරන්න ඕනේ. එයාට ඕනෙ කොච්චර භූතය හදන්න හදනවා. එහෙමද? ඉතින් ඇවිලා අර උසර උසරන රත්තර රෝගය. ඒක පිළිගන්නේ මේ හතර. සිතෙන් දෙනවලේ. එන්නේ මොකද? ඊදාව, එයා ඊදාව වැඩි වෙනවා. එතන උපදින්නේ ගැටුතු කො මෙතන නේද ඉවරන දුරු නැහැ නේද? දානකෙන් කියන ගැටුතු. අන්න ඒකෙන් යම උදේක බැලීමේදී අපේක සම්බන්ධය වර්තමාන ක්‍රියාවට එකතු වෙන නිසා ඒකේ හේතු ගණන් කරගෙන හේතුතරයි ඒ ඇනි ගැනීමකට ඇති වෙන ශක්තිය. ඒක දැන් අපි ඉගැන්වීම කියලා බෞද්ධ ඉගැන්වීම අපේක ධර්ම වර්තමාන දේව විපාකද. වර්තමාන ධර්ම අනාගතයේදී ඒක නිර්මාණය වෙන්න ඕනේ. ඒකද දැන් ඕක දැනගන්න ඉගෙනගන්න. දැන් මුත ආරක්ෂාවක් යාල් කිසේ දෙනවා බලන් දෙන්න. දෙනවා මේ හැම එකක් එක්කම සිත අදා ගැනීමේ වෙන්න මොකද්ද? ඉදමුගේ ගැහුවේ නැරෙන දැඩිච්ච බොත්ත ඔක්කොම පොඩි එක තාර්කයිලා අපේ පීඩාවක් කරනවා එයාට ඕන කොල්ලෝ හදවන්න හදේ. වෙනම ලෝකේ කවුරුද කිසිවකින් එයාට හැදෙන්නේ. ඇයි? එයාට ඕන විදිහ නෑ. හැම එකක් ඕන විදිහ නෑ. අරම එක්කව ඔක්කොම එක්කම දැන් හැදිච්ච එකක් යෝජනය කරනවා. ඒක හදන්න බෑ. දෙන්න දික්කෙන් ඒකුරුවා. හැදෙන්නේ නැති යන්නේ. පාට වෙනස් වෙන්නේ ඒ නෙමෙයි. ඒ හේතු මේ සංවිධානය උදාහරණ වශයෙන් ජාතෝ සංවිධාන දාන ගැනීමකට ජාතික විස්තරයක්. අනේ එන්නේ දෙවිවිසින් කියනවා පිළිකෝ පිළිබඳව. පිළිබඳව කියන්නේ මොකදේ? උපලන්තරේ දීකමකට පත්වෙනවා. කියන්නේ දැන් කවුද? ඒව බලන්නේ මේ ගරමින් දරන නිවාරණ අහක බලනවා. නමුත් ඇයෙන්ට විතර කියන්නේ මොකද ඔය කියලා නෑ නිකන් පොඩ්ඩක් ඉන්න පාර කාලවල යන්නේ එතෙන් අර කිසි කෙනෙකුගේ දක්ෂින ඉන්නේ පාරට කෑලල තියෙන්නේ ඉන්නව මිරිකල ඉස්රේල දෙලට මිරිකලව අර ඔක්කොම රන්දන් වේග ආම වේග හදේ හොස්තු දෙන්නේ එකකින් වෙන මේ කියන්නේ සුදෙන්දත් කියන කොටස් ඇවිල්ලා මෙතන අදකට මොන ආකාරයකද එතනදී කොහොමද ඔය තුන්ති කරුණු තුන එකකේ ජීවිතයේ ඉඳලා අපේ උත්සන් හැම තැනම මේ වාස්තුවම නැතිවම එකගෙන යනවා දක්වලා කරනවා දැන් ඒ ඔක්කොම ගෙලියනවා අපි දුක් විඳින්න දුක කරන කරන පොඩි උත්සන් යන්නේ නැහැ අපි යනවා දුක් විඳින පොදිය උත්ලාගෙන හැම තැනම දිනන අර පොදාතුගේ ඉගන්නේ. එයාගේ පොතේ විරමණ එකක් තියෙනවා. අනිත් පොත්. සමාදාන පොත් කියනවා නේද? අනිත් ඒ කප්පයක් අපේ තියෙන්නේ හැම වෙලෙම මේ දුක් පොතේ කරන්නේ ඉස්සක් එකක් තියෙන විදිහට. ඒකෙත් කියන්නේ හැම වෙලේම මේ මොකද්ද මේ අපි මේ කරගෙන කියන්නේ අර දුක් ලැබෙන්න ඕනේ ඒකයි නේද ඒ කවදාද ජීවිතේ ගැන සංසාරයේ ගැන කලසුවා කියන්නේ ජීවිතේ කොහොමද උදාහරණ පොකුරන්න මේ දෙයක් කරලා එයාට නිකම්ම අනියෙන් තීරණය කරනවා එයාට බැදෙන ඒ තීරණය තමයි එයාව කවදාද කියන්නේ ඊදීම ජීවිතේ එන්න මෙන්න මෙච්චර කරුණු ජීවිතයේ ඉවල දැන. ඒකේ ඒ ජීවිතේ අවදාන යන මොකද වෙන්නේ? කලින් නිරුදු නොවිදෙන කුජේකවත් අපේ අපේ හැත්තේ කොහොමද දුරට ඉන්නේ? ඔය ප්‍රශ්නේ ඉරව කරද්ද අර අර ඉරව වෙන කාරණා ජීවිතේ පාදයෙන් දුර නැහැ. මෙන්න මේකයි ඒකේ කාරණා. වෙනවා කියලා. දැන් මේ කතා වෙනින් නැත්නම් මලනවා කියන්නේ. ලා වගේ ඉන්නේ නෝ නෑ වගේ. ඔව්. ඒකත් මොකක්ද? දුර්ලභ දෙයක් ජීවිතේ පවත්තන් ඔබ කරන ප්‍රමාණයට බලවත් දුර්ගත්වය කරවාගෙන අනිත් හැරි ඔක්කොම අයින් කරලා වැඩ අරගෙන වැඩ කළා මේ ගාමට නිවිද ආශ්‍රය ගන්න උනනවා. ඒ නිසා උනනවා. මේව තමයි වෙන පිළිවෙල. අපිට වෙලා තියෙන්නේ ඒ ගාන දන්නේ මේක මොකද දන්නේ? දැරද්දොත් ඔක්කොම යනවා. අර කිසිත් මේ අනස් හරි කරපගන්න ඉඳන් කියලා ඒක තමයි කාල පුරුදු වෙලා ඒ ගානට ඇනේ කරපගන්න අන්න ඔතන නෝ හරි සිංහල ජීවිතයේ වශයෙන් ජීවිත කාලයේ කියනවා. අපි කරන්නේ මොකක්ද? අර බලද්දී අන්තිම කරත්තට කරවන මේ මුරිටියක් කියන්නේ. ඉතින් අන්තිමට ඒක මුකුත් නෑ. ඒකයි යන්නේ. එතකොට ඊළඟදී විචාරය කියන්නේ මොකක්ද? ඒක කියනවා මකිනෝ කියලා කිව්වේ. ගුණ මකනවා කියන එකයි. ඔය මස්ක බලාපොරොත්තු වෙන දෙන්න. ගුණේ මොකද කියන්නේ මොකද්ද? සමාහට ගුණ දෙක මස්කමේ ගුණ දෙක කිව්වේ සමාව සතුටටපත් කරනවා කියන්නේ. සිත පවත්තන්න ඔය ඒකේ තේරුමට ආපු හැටි සම්පූර්ණයෙන්ම යන්නේ එයාට ගුණ දෙන සිත්තම ගුණය කියන්නේ ඒකයි සමාත ගුණ දෙන සික්කමන්ත සම්පූර්ණ මතලෙන්නේ කොහොමද? ඊය ක්‍රියාකාරීත්වයෙන් සියල්ල අරපා ගානට සංවිධාන කුඩ හැටියේ ඊට පස්සේ පොතනිකක් පහල කරන්න බෑ කියන එකයි. පොතනික ඔය අස්සේ මොනම දෙයකින් පහල කරන්න බෑ. දැන් අර ආදිපත්‍ය වැඩිලා තියෙනවා ඊළඟ සහිත සබ්දයෙන් මුල් උරුම සම්පූර්ණ මාර්ගයේ දෙන්නේ. මේ ගාවට සුදුමය අපේ තමයි දැන් අදිටකම ජීවිතය. කොහෙද? ඇඬලා. අපි ජීවත් වෙන හැම වෙලාවෙම විකල්පය ඕකේ අත්‍ය තමයි මේ වගේ මොකදේ මොනවා කරන්නේ කියලා මේ ලයිව් එකේ දැන් හරි කියලා විතරයි. ඔය වගේ නේද? වලින් දෙකක් නැතුව බයි වයි ඒකයි නැත්තම් නිවිව ගන්න. හරිදේ මේ හරියට ආල් ඒක දුක්දාන කියන එන්නේ. එන්නේ කැන්දිල ආල්කින් ඒකම ඇටයක් විතර විතරයි කියනවා. පුදු සේව කරන්න යන්න බෑ. ඇට දෙකක් විතර ගන්න. එන්නේ ඒකෙන් කියනවා. ඒකත් අර ඒ ජීවිතය ඇතුලේ දේශනම් බවන පස්සේ කලින් තිබුණ හේතුවක් නැතුවද දැන් මේ දාහය අඩුයි 62ක් ආන්නෙන් දෙකක් ගන්නවා ඒක සුභාවුලෝ රෝදි මූලයේ යන්න බලින්න ඉස්සෙල්ලා පරික්ෂණය කරවලා ඔක්කොම ඒකට නිගමනයේ දීලා රෝදි මූලයේ ඉන්නවා ඒ අපහළ පිළිබඳ හරි දැන් මම මේ දැනගත්තේ මගේ වැඩි කරගන්නවා ලෝකෙට මම ඊට පස්සේ දෙන්න ජීවන හරහට මේ ඔක්කොම සුලෝ කියන්නේ ඔක්කොම ඒක පොඩි කියන්නේ ඉන්නහන්සේ අර ඉන්දිය ආලකේක ප්‍රමාණ වලින් ගන්න ආලකයක් නෙවෙයි අපි හිතමු මුංගටයක් හා ආල් මුංගට එතන නැහැ එතන උන්නහන්සේ මුංගටේක ප්‍රමාණ වලින් ගන්න අරගෙන මේ මුංගට කළ විදිහ ඒලා ගින්න ඒ ඒ කිසිම දිගෙන් හොදට දෙන්නේ දැන් මේ අපිට මේ සමහර විට එක එක ප්‍රමාණවලින් ඒ ආහේම අපේ හතරට අර විවිධයේ ගුණවලෝක ඒකවල කායතෝර එන්ජාකෝර කරන්නේ හදිස්සියේ අපේ හොදට කාර්යය ඒ මොකද අරව දානකොට අලු දුවි වෙලා යනවා ඒ වගේ මානයන් ටිකක් එකට ඒ කරනවා නමුත් උමානේ වැඩ කළා අපේ විශ්ව ජීවිත හරියම වගේ. අර ඊට ඒ කාරණේ කියන්නේ මොකද්ද? සාහේ වැඩි කොහෙන් ඉපදවලද? ඒක නිසා කුරුසියවල ඒකටම අයිති කොටස් වලට ඒ දාහේ දිවිලා අතලින් කොටස් උත්තර දෙන්න කොටස් දෙන්න බඩට ගියව බඩට උත්තර මුත්‍රාදී ගියව උත්තර දෙන්න කිල්ලයි කියන්නේ වල කියන්නේ අමාරුයි කලේ. ඔන්න හැන්ඩල් අර හැදෙන කැවිලෙන් දෙන්නේ උදවස රුවෝටිගේ කියන්නේ මේ හැන්ඩල් උන් කරනවා. ඒ ඔක්කොම ගේ මොකද්ද? ඔක්කොන්ටම ගිය විද නිස්පාදනය කරන රටේ. ඒකද දැන් මේ වස්තුව වෙනවා. ඒක අනුකර ගන්න ඕනේ කියලා දැන් ඉස්සුවට ඒවයි ඇදිච්ච තැන්වල පිළිලා දැන්පත් වෙලා ඉඳන්දී දැන් අදින්න බෑ. ඒවා හෙව් කියලා. ඒවයි දුක්පත් පිළිලා. දැන් ඊළඟට හැදෙන දෙව. නිදිරි කියලා ප්‍රකාශ කරන පිළිවෙලට හදාගන්න මේ ආස්තේ ඒක වෙනලු තම පිළිගන්නකොට ඊළඟට හැදෙන්නේ. ඊළඟට දැන් කියන දැන් දෙවල් කීදෙවල් මොකද? ඒවා තාම කොන්සෝල්ට් පිළිගන්න මොකද මෙහෙම යෝග ඇදලා තියෙන්නේ ඒක නිසා ඔය ඔහොම කියන්නේ දැන් බබල් කාර්යයක අරගෙන ලාභයේ ජීවිත බ්‍රේක් ගන්න තිබුණා මෙහෙ තේරෙන්නේ නියතින් දැනලා ඔව් තමයි බබල් කාර්යයක කියලා නිය කාර්යයකට සමානයි ඉතින් මිනිහා ඉතින් දුරස් දෙකේ දෙකේ කරන්නේ කලිකාලෝ ආදී ඒකත් අපි යථාහයෙන් කරන්නේ ඒවා ඔහු පොදුලින් කරන්නේ කියන්නේ ඔහු ඉතින් කවදාකවත් දැක්කේ. ඒ වාගේ දීදී මේ යෝදාට අනුබලවම දෙලට ඒක සංසාරයක් තියෙනවා. කියන්නේ මේ වගේ අපි මේ ශාස්ත්‍රය දැනගත්තාට පස්සේ අපි දන්නවා අපි කියන්නේ කබල. කබල එන්නේ ඒකේ අරගෙන මේ ක්‍රාස්තරාව මේ වේදනාව ඔව් ඒකේ අවුරුද්දක් මොකද මොකද මේක දන්නේ. දන් වල හදන්නේ. හැබැයි නොදන්නාකම හේතුව ඒක නිසා දෙපැත්තටම සමාව දිනනවා. දන්නේ කියලා තමයි වෙන්නේ. ආව සමාව දීක ඇති. ඒන් ලැබෙන දීගම දෙකුල වෙන්නේ. දෙකුල වෙන දීගම දැන් වල පරිදින්නේ. get පුළුවන් නේද? ඉතින් ඒක නිසා ඒක මම මගේ අයිතිය. යැයි කියලා කියනවා එතකොට අර දෙකත්තේ සම්බන්ධ ඉන්න එකතරකින් දෙනා කියනවා වෙනවා අර පිටර උපදින ඉන්නවා. ඔන්නෝකතරේ ඉන්න අලෙවි අපේරවක් එන්නේ යටාලාම සම්බෝධිය කියන කෙනෙක් උඩ. හරි ඉතලට මෙතන තව දුරට නැත්ද අර ඉතිවිදී ලැබෙන ඒක ළඟින් වෙනවා ළඟින් කියන්නේ ඒක වශයෙන් දර්ශනය දැකලා ඒ කාරණේ තමයි උදාහරණයක් දුන්නා ඒක මොකක්ද දන්නේ පස්කුවේ පහතම ওই නීතිය වැඩ කරලා ඒවැල් නැගිලි. දැන් බලන්න අපේ ජීවිතේ නොබලන්නේ නැහැ. කවුරු හරි කිව්වොත් අපේ ජීවිතේ මොකද දැන් කියනකොට මොකද කොහොමද කියන්නේ දැරදෙනුනේ නෑ කොහොමද දැරලස්සර දැක්සයගේ කිව්ව දෙපිටට දානයක් ලැබෙන ඒක නොබලව බෑ ඒ තමයි ලගිනවා කියන්නේ අර එක දෙයක එක විස්වාදනයේ ආන්තර ශක්තිය ඒ ශබ්දයේ ඇහෙනකොටම ඒක දෙල්ල ගන්න, දේරෙන්න බෑ, බලන්නව, හරිදෙතු අන්නව. ආ අපදාන්නේ අප ගානවලද? ගම්ජාතේ දෙකේ මොනිට මීන ඒකේ එනවා. ඒ රසයෙන්. අර බෝලයක් තියෙනවා. මොකද්ද? කරන්නේ. එයා නිතර මේ විඳ අල්ලන්න ඕනේ. ඉතින් මින්න ලැජ්ජාව වෙනවා ටිකක් දුරට උගුලන්නෝ ගරියන මානවල යන්න. දුක දෙවිලා දින විකාර ගන්න. ඒක විතර තමයි අර දිනිය බයවද මොකද මේ මොකද මේ තේරුම් ගන්න බැහැ. ඉතින් ඒක නෙමෙයි. ඒක මම දැක්කා. ජපානයේ උන්චි වතුර ගලක් නුවණින් වගේ කරන්නේ. ඒක ප්‍රකටවන්නේ තියෙනවා. ඒකෙන් මොකක්ද? නුවණින් වගේ ඇවිල්ලා ලොකුට කපේ ගන්න දෙන්නේ දෙන්නේ උකරලා එදියා තෝරන දොස්ති වලට යෑලි බැරි ඔතන එන්න ලගිනේ අපිට දෙන්නේ කතාවේ අපි දෙන්නේ ඇත්ත ඒක වතුර යන්නේ පිටයි නමුත් අපේ ජීවිතේ කොයිතරම්වත් නොකර ගැනීම මුලින්ම තියෙනවා. මුළු ඇදලා කියන වෙලාවල එනවා ඒක නොකර බෑ. ඒ විදිහේ යහමන්නකෝ බෑ. ඉන්නේ ඒක තමයි කිව්වේ. ඒ කාර්යයේත් එක්ක ඒ කොටසේ ඒ භාවයේ එක්ක ජීවිතේ ඉරෙද. ලබ්ධයන්ති එක එක දෙබ. දැන් ජීවිතේ නේද? මොකද්ද මේ රින් කොටද රින් වී? මේ දෙක සංවිධානය ඇතුළේ තියෙනවා. කොහොමදයි අර තමන්ගේ අර තමන්ගේ ඉතිවිලක යමක් ගැනක එල්බෙද ප්‍රයෝජන හැකියි. ඔකේ ඊළඟ දෙන්නේ බුදුහාමුදුරුවෝ ඒක ඉදිරිපත් කරලා දෙන්නේ මේකට මුල් හේතුව දැනගන්න හැමතියෝ කියලා මේ ජීවිතය ඇතුළේ සමාජ හැම වෙලේම විසව් දැන්වල සමාජයේ ජීවනයේ යම් යම් ලබ ඉනි හැදිස්සෝ ඒ ලබේ අතගානෝ මේ නොපෙන්නේ මිනිස්සු අන්න ඒකේ හැම වෙලේම ඔය සත්‍ය ජීවිතයේ ඇතුලේ තියෙන බව දැනගන්න ලකුණ බුදුහාමුදුරු කිව්වා යෝගී විවදිනේ සංසාරමුණු විකල්පය විවික්ත ප්‍රමාද විවික්ත ප්‍රමාද විවික්ත කියන්නේ මත්සලේ මොසුකමට කියන මොසුකමට දෙන්න පදයක් මසුරු බල කිව්වේ මොනවද? මසුරු බල. පහක් තියෙනවා. ආවාසන දෙවි කුල දෙවි ඒ වගේම ආවාස කුල ලාභ මැච්චරි වර්ණ මැච්චරි මේ සහන මැච්චරි කියලා මසුරු කන් පහක් කරගෙන. ඒ මොකද්ද මේ මසුරු කන් කියන්නේ? අර මම කිව්ව නැතුව බැරි කමේ තේල්ව ගන්න ශක්තිය එයාගේ සිතෙන් එන්නනෝ මෙන්න මේ මට්ටමට දැන් ওই සිත ඇවිල්ලා තියෙනවා මෙන්න මේ මත්තම තීනකන් අර දුක් විඳිනවා. ආවම්බන ක්‍රීඩිකෝලා. එයා වාසස්ත වාසය කරන ස්ථානයේ කෙරේ. එයා ළඟ හැම වෙලේම තේරෙනවා කිව්වා මේ තීන මේ තීන සත්‍යයට වඩා තීන සත්‍යය නැතිවෙනවා එතනින් ඒක නවතින්නේ මේ තීන සත්‍යයට වඩා වැඩි සත්‍යයක් ඒ ස්ථානයේ සංවිධානය කරනවා අපේ විදුල අධ්‍යයනය කරන අපේ කම්මැලියක් හයිදුර හොඳයි මේ මෙතන මේ වැරද්ද තිබුණොත් හොඳයි මේ මේ මේ දේවල් සංග්‍රහ කරගන්න ඉස්සෙල්ලා මෙතන මෙතන උත්සාහයක් ගොඩක් මේ ආදී වශයෙන් අර තම වාසය කරන ස්ථානයේ කෙරෙහි ලොකු ආලෝකතාවක් පවතී. ආලෝකතාවක් ඒක ඒ කරේ ඒ ඒ කරගන්න නැතිකම පීඩාවක් වෙන දෙයක් අර එතකොට මේ වෙන්නේ මොකද්ද ඒ විදිහේ දැකීමක් ඒ ස්ථානයේද ඒ තමන්ගේ ස්ථානයේ ඉවර ඒින් නැදගන්නේ කිව්වා තමන්ගේ ජීවිතයේ තුළ අර ශක්තියට බලපෑම මොනවද තමන් දුක් වෙන හැම එකක් එක්කම හැම එකම ගනින ශක්තිය බලපෑමේ ඒකේ තියෙනවා එතකොට ඒක තේරුම් ගත්ත පුද්ගලයා දැන් ඒ තමන්ගේ ඒ කාලේ හවුස් කියන තැන ඕවර් විලයට ජීවත් වෙන්න. නමුත් ඒ ඒ විදිහේ හැඟීම් පහළ වෙන පුද්ගලයා අරකින් සත්‍ය නැතිවීම මේකෙන් ගන්න උදව් මේකෙන් උදව්වක් වෙයි. වරද දෙන්නව වගේම ඒක උදව්වක් වෙයි. එයා ඒක පිළිබඳව චිතව හැදිලා ගැනීම ඒක උදව්වක් වෙනවා. මොකද්ද චිතව හැදිලා ගැනීම කියන්නේ? හරි හොඳට නිින්ද ජෝතිදේවි කියන දේවල් කවුරු කියලා වාස් කරනවා නමුත් නමුත් මේ දේවල් වල ඒක ඔක්කොම වැඩහරින් කියලා කියනවා සාමාන්‍ය ජීවිතේ. ඒකට හොඳයි ඒක. අවශ්‍ය පිටිකන් මේකට පුළුවන් මාර්ගය ලැබිච්ච දාත හිතනවා විතර දැන් ඔය හිතේ ජීවිතය කාර්යයක් ගන්න. ඊය නැත්නම් සංඥා දෙන්නේ. හරි නැතුව කාර්යයක් ගන්නෝනේ කියන කිසෝමින ඒ සංඥා හොබ්බේ මෙයාඥයන් ලබනාඥයන් යම්බේ නැත්නම් කාර්යයක් දුන්නේ. ඒක නිසා ඒවා සූක්ෂිකම් ඇති වෙනකොට ඒ කාර්යය ගැන හිතනවා විල සූක්ෂිකම් නැතුව කාර්යයේ පිළිවෙත් ගන්න කියන එකයි වෙන්නේ. කරන්නේ. ගඩිය ජීවිත දෙන්නේ. හරි. ගඩොන් ජීවිතේ ජීවිත දෙන්නේ හරි. මේ මේ ධර්මයේ ජීවිත දෙන්නේ ඉතින් ඉන්නකොට කවර බර්මාලයෙන් ඉන්නත් නැහැ. ඒක සංවිධානය කරන්නේ මේ මේ ධර්ම දෙන්නේ කීකේ ඉන්න විදිහට. කොයි තරම් ජීවිතයක් දීලා එන්නේ ඒ ඉදිරියේ අර කාර්යයේ ඉස්තර ගැනීමට ලැබෙන උදව්. යැයියා ඥානවලු මේ කමේ නම ඥානවිදාරේ උනෝ හරි. දීග දෙවියන් කියන්නේ දෙවියන් කියන සංස්කාරය. දෙවියන් දීගෝ බලයෙන් කරන්නේ. හොඳයි අපි පිළිවෙල උත්සාහවත් වෙනවා. ඒක මට කරදරයක් වෙයි කියන්නේ ඒක මම කරන්නව බැරි වැඩක්. ඒක නුඹලා කරන සංයෝගකෝ ඇද්දි වෙනදා දෙන්න. නුඹ ඒක මම වැඩි කරන්නේ. මම ඒක විතරක් කරන්නේ අවශ්‍යයි. සමහර පතරේ සෑම කරුණකකින් සීමා සංක වෙනවනේ කියන එකයි එන්නේ. සෑම කරුණකදී කොහොම යායක සීමාවක් තියෙන දුක් නොයන ඉන් එහා ඉන්න කන්දරේ ඉතින් එහා ඉන්නේ කොහොමද අම්ම දුක්ත ඒකට ඊමාව දැනගැනීමට විද්‍යාවේ කර වෙන මුළු දැක්කෝ ඒ ඔක්කොම පරික්ෂණ වලට යට කළා පරික්ෂණ පවත්වන සුදුසුකම් ලැබලයි ලෝකයට සාර්ථක එහෙම කතා කරු විශේෂ සාධකවලට ලෝකේ පහළ වෙන්නේ නැහැ පහළ වුණු කිසි කෙනෙක් විතරයි ඒ මොනකටද කාර්යයක් කරන්නේ එළවෙලින් ඉඩාව කතා කරන මොන මොන කියයියෝ ඒක අර මේ ඉන්නේ ආස්තිය විද්‍යාත්මක හරියට ඉලක්කයට ගන්න කතා කියන්නේ ඉතින් මේ අපේ ආගේ ප්‍රශ්න අපිට ඒක ලැබුණා දැන් තියෙන්නේ ප්‍රයෝජනය ගන්න. ඊළඟට අ දැන් ධර්ම ආවාස මැදදී ලාභ වශයෙන් ඒක ලාභ වශයෙන් ලාභ ලැබීම සඳහා සමාධි සම්දානයේ දිවෙන අපේක්ෂාවේ බලවත්කම. සමහරු හැකියාවකුත් නැතුව සාමාන්‍යයෙන් ඉන්න අවස්ථාවක. හිතන නිර්මාණය කරන ඕනකම ඒ බුද්ධලා තුල මේ අර්ථයෙන් දැන් සමහර ආත්මදාහ ඔය මොනකොට මොන පීඩාව විද එක දැක්කා. ඒ සමහරවිට වර්ණ මොකදේ ඒක වර්ණ මොකදේ කියන්නේ යම් විදිහකින් තරහ ප්‍රමාණයට ඉන්නනේ තරහ හැඩයක් දැනෙන්න පුළුවන් කාටද තියෙන හැඩයක්. මේ වර්ණ මොකදේ කියන්නේ මේ වැදිලා තියෙන හැඩේ. පුදුම සංකේත කරන මේ පිටාව. හැබැයි අඳුරේ ඒක වාර්තාවක්. ඈ දැක්කම බොරුවක්. දැක්ක අන්දමන අද්දුත් කරනවා කියන්නේ. ඒක අද්දුත් ළම ඉතිවත්. ඒක ඇනුනොත් ජීවෙනවා. ඒක වගේ. ඔව්. මොකද ඔබේ මොන්නේ යට ගමන්ට පෙතරා. යට ගහේ. මොකද කරේ? හරි. දෙන්නේ නෑ නෝ නෝ නෝ බෝ කරලා. හරියට. මොකද කියන්නේ? බැරි වෙලා රෝග කරන්නේ. ඒක කිසි වරදක් නෑ. මේක පිටේ දේවල්. මොකද ඒකෝ බැරි වෙලා රෝග නිරෝධ. දැන් රෝගවල වල ගැට ගහලා අනිවාර්ය ගත්තේ දැන් දැන් මේ මොකද කරනවද අපිට අර ඉච්චිලා. සායක කෙරෙන්නේ හිතලා. අර ඒක ඒක මොකක්ද වුණා? උඹට උදුලෝන්නේ. එතකොට ඔබට ගන්න දෙන්නේ. මේ ගානට කොහොම විතර දැක්කත් වැඩියට. ඔය ඕනෙක කියන අනිත් පැත්තට සමාජයෙන් ආයෙත් ඉන්නේ. සමාජයෙන් දෙයෙන් දැන් අදාතර කර කැටුවා අනේ ටිකක් ඉස්සලා ගිහලා නිකන් උගලක් ඉඳලා කැටුවා ඔක්කොම. ඉතින් පැත්තයි තියෙන්නේ. ඉතින් ඔක එළුවන් දිහා ගියත් බෑ. ඉතින් මිනිහා අර ගැලේ යනවා. අර මොනවද? මොකද තමයි යන්නේ. ඒ හැබැයි ඒකට අපි නිකන් භූතය වගේ ඉඳගෙන කියලා නෑ අම්බේකද පොඩ්ඩක් මොන්දිනවලු පොඩ්ඩේ කිසිම කරලා කියලා නෑ මූලස් නැටෙන්දේ දීගන්නේ ඒකෙන් යම් ජාත් යම් දෙයක් නෝන්දලාපොත්තේ නම මේ කොන්නේ සම්ම සැලකින මගේ ගහේ නිසා සැලකින ඔබේ පාඩ නිසා සැලකින මෙන්න මේ හැදීනේ ඒ මුදුත් හරියට පාඩම් තියෙනවා. ඉතින් ඒක පවතිනවා. ඒ පොඩියක් තියෙනවා. ඒක කරලා තියෙනවා. ඒක උදාහරණ කරනකොට ඉන්න පුළුවන්. ඔය මේක අතෝතර කපන්නේ සංගතවන්නේ ඒක ඒකමත් නැහැ. එයා ඒ හැදේ අරගෙන ඊළඟට මෙයා බලාපොරොත්තු වෙන කීලේ ඒක මෙයා බලනවාද? කීලේ කියලා පුදුම වෙනවාද? එහෙම නැත්තම් මේ මොකෝම කරගන්නේ. විස්තර කරලා පිටිකන් දැනීම දිහා බලන්න. ඒක සුදු වෙන්නේ නැහැ. ඒක ඇවිදින්නත් අන්න ඒවයි මෙතන. මේ දුක හරියන්නේ කියලා. දුකක ඒක දෙනවා රෝගියෝ කිව්වෝ. ඉරියව්ව කියලා මෙයාට උන කැකෙත් කාර්ය හදන්න හදාගෙන මිය වාරය කවුරුත් බලන්න ඕනෙත් නෑ නෙදුවල තමයි මම මේක මගේ ඉන්නට කරා ඒක අද පොඩ්ඩක් නේද මේක යකාවක් හදාගෙන යකාව ගන්න ඕන කියලා බලන්න ඒක නැත්තම් මිය දුකයි දැන් දුකේ මොකෙන්ද කොන්නේ ආදී මේ ආදී සංයෝගයෙන් වගේ ධර්මවත්කමින් කාර්යය ධර්මව ධර්මවත්කමින් කියන්නේ එයා යම් ස්වરૂපයක් ගන්නවා යම් යම් බැරි ජීවක පුද්ගලයා යම් යම් අපකම් දේන සමහරු දෙවිල් කරනවා සමහරු මේ දෙකේ හොඳ කතා කරන්න පුළුවන් අනුගේ ඉස්සන්නා ඒ දේවා ඒ වාගේ යම් දෙකේ විහාර ඉතින් දුවලා කරන විදිහට හටක් කිරීමකට මේ පිළියෙල කිරීම බොහෝ මේ දේවා තේරුම් දෙලේවා පාපුලක් මොකක්ද කියලා උදාරනවා මේ තමයි ජීවිතයේ තුල ගණන්නා වූ ශක්තිය. දැන් කොහොමදෝ එනෝජිව හරිතම රූපේ ජීවේ ලොකු පුරකාරක. ඉතින් ඒක තමයි ඔයාලගේ ඔයාලගේ කාර්යය. මේ කාර්යය නිරූපණය කරලා ආවා. ඒ යන්නේ ධර්ම සත්‍යය. මේ ධර්ම සත්‍යය නිසා. මේ ධර්ම එයන් උදාහරණවම අවස්ථාව ගන්නේ විදිහ බලන් කිරීම නෙමෙයි කිරීම. නෙමෙයි යන්නේ එතන ඉඳලාගේ වැට එයා ගන්නා වූ සත්‍යය ලෝකයට ඒක ඉදිරිපත් කරලා හැම මොහොතක් පාවම නැවතිනක් පාවම ගෞරව සැලකීමේ පිළිගැනීම් සුදපූජා මේ ආදී සෑම දෙයක් වුණා. මේ කලාකෘතියේ මේ කාලකීනව තුළදී ඒවා නොලැබෙන්නේ යම් ප්‍රමාණයකට ඒ ප්‍රවන්තයයි. ඒ දැන් යාවකීන දැරි මේ දැරි ශක්ති සම්මතකී නැව දැරි ශක්තිය මේ හැදි පාවිච්චි කරගන්න බැරි. ඒක තමයි. මෙන්න මේ ඔක්කොම මොකද තමන්ට ලැබිච්ච අයිතිවාසිකම් අර අප අපේක්ෂාව තුළට දාල අපේක්ෂා මේ වාසලේ තමයි ඒක ලෝකෙ විස්තර කරන්නේ අපේක්ෂාවත් එක්ක කොහොමද කියන්නේ එතේදීදී අවස්ථාව ලැබුණු දැන් යවත් පිළිවාසයක් ගන්න කවුරුත් කතා කරන්නේ කොහොමද කියන්නේ ඒක තමයි ලාභයෙන් කරලා දෙන්නේ ඒකේ ඒකම ඒකේ එල්බගෙන ඒකම පාවිච්චි කරමින් ඒ තාක්ෂණයෙන් දැන්නේ අපි කාලා නිර්මාණය කරනවා ඒ අපේක්ෂාවල් කියන්නේ දුක් දෙකේ තමයි ලේඛන ශරීර තාක්ෂණය ඒ පරම්පරාවක එන්නේ දෙයින් කරගත්ත සම්මත කරගත්ත ශ්‍රෝතිවලේ දැන්නේ උසස් කියලා බලන්න. ඒකට දෙදාගත් පස්සේ උසස් කුලේ උච්චරය එයාගේ නන්දනියකට සීල සිය සෝදාන කරලා කර කුලේ සත්‍ය කලදේ මොනවද සිද්ධ උදාන නියත ඇදීම ඉදිරිල කොතර විගයනවා. ඉදිරිම කොහය පාත්‍යම් බලන වෙලාවේ ඉදිරිම දුක පාත්‍ය වර්ගයේ ගැලපෙන දුක නෙවෙයි ටිකක් සම්බන්ධයක් තිබුණේ මේ පුද්ගලයා කියන්නේ හැලෙන්න බොහෝ කරපස්සේ දරුණු කාලේ එයාදියා දැනගන්නවා සාක්‍යන්තු ප්‍රංජයක් නෑ ඉන්දියාව කරකාරය ඒක නිසා කුඩා දුරවා කුඩා දුරන කුඩා කරකලේ හරියලා දින්නේ ඔකේ දුන්නේ වාරයෝ දෙකකට කතා කරලා ඔලේ කොහොමද කරන්නේ කරවලා ඉන්න ආවට පස්සේ සාධ්‍යයෙන් මොකද්ද කියලා වැටෙන්නේ නිසා ඔය දුන්නේ දර සාධ්‍යයෙන් කිසි දුන්නේ දෙයි සම්පූර්ණ සාධ්‍යය දුක එකතු හොදන්න ඕනේ කියලා ඉඳලා අවුල පුතෝ. ඒ පුතේ මොකද දුන්නේ ඉඳලානේ මොකක්ද? මේ සාධ්‍ය බලන්නේ. ඒකද කියන්නේ ඒ දීමවට සියලු දෙනාම විඳපු දෙලා විඳපු දේ දෙවිලා දැනුනොත් දැකලා ඒ දුන්නේ ඒ විදිහ මහා යුද්ධයක් පටන් ගන්න සාක්ෂිය කරලා සම්මූල ධාතේ ඉන්නේ මොකක්ද හේතුව අර කුලව ඒ සම්මූල ධාතේ සාක්ෂියෙන්දනේ අපරත් මොකක්ද මොකක්ද ඒ සාක්ෂියෙන්නේ ජීවත් වෙන ඉස්සරහ තමයි උන්ගේ ජීවත් කියන්නේ ඒ වගේ අර දෙයක් මේ මුද්‍රය මම මේ මේ අපේ කෙලෙස් මොකද කියන්නේ ඒ ආකාරයෙන් සැලෙන්වලින් ගන්නේ ඒක කවුරු සිද්ධ වෙනවද කියලා. බලාපොරොත්තුෙන් යම් දෙයක් කියන්නේ. සොක්කතරව බලගන්නේ අපියක් ආව. ඉන්දියා දිනක. දැන් ඉන්දියාවට වෙලා තියෙන ඕකේ කාලගන්න ඇත්තේ කියලා මුන්කෝ. විනෝදයෙන් දෙන්නේ අපි ලගේ ලෝකේ ඒකාවෝ කරනවා මොකක්ද අර සමාජයේ අපේ කාල කුලයේ ඒක මේ කුලේ නැති කරන්න බෑ. කුලේ නැති කරන්න බෑ. ඒ කියන්නේ යාට දිවිලා තියෙන අන්තරාත්මක මොකද නැති කරන්න බෑ. දැන් ඉඳලා අම්මා දෙවිගේ බඩේ ලගේ සම්බන්ධ. ඒ දරුවා ගන්නේ ඉඳලා පස්සේ මම කවුරුත් ගන්නව මොකද කරන්න බෑ. නමුත් ඒ හිතේ දරුවා අනේ මම හිතන්නේ පුළුවන්. අර අර මුලින්ම සත්‍යයක් ඇති උපන්න මොකද මේ සත්‍ය ලැබෙනවා කියලා තේන්දිය සිටියේ තමයි දැනගන්න. තේන්දිය මොකක්ද? ආ බයි. කියන්නේ ගන්න පාස්පෝර්ට් ගන්න ඒක බාහිර වෙන්නේ. ඔය වෙනකොල්ලක් ලැබිලා ඉඳලා තමයි දෙන්න මොකද ජීවිතේ. සිංහලෙන් එයාට ගහනවා වඩා හරියට. ඒක දැනෙන්නේ ඉතාලි කරුණාවේ මුක්තිය වඩා ඒක හැදෙන්නේ නැහැ. like කනවා ඇදිරිත් කනවා බාධි ජීවනවා දුක් ජීවනවා අදිනවනේ යහනා ජීවනවා මොකද කියලා දෙන්නත් දෙන්නා ඉන්නේ මේ මොකද කියන්නේ ඉන්නේ මොකද කියන්නේ ඉන්නේ කමේ සිදුවේ අපි මේ ඉතින් නිර්මාණය කරගෙන මේක වල අරමුණ නැත්නම් හොඳයි කියන එකේ පරාපය මේ කියන්නේ සෑම කිසිමක් වෙන්නේ නෑ නෑ මේ හොඳ විදියට දැන් එන්නේ දෙලේ ගහන දෙලේ තැනක් කලේ. අනිත් දැන් මේ එකකට ගොනුන කමේ ගියා. මොකද මොකද ඉතින් ඇවිල්ලා ඉතින් මේක යන්නේ දෙයක් නෑ. හැබැයි වගේ හන්දේවල පුරුකේ නෝන මේ ප්‍රතිබලතාවලද දැන් තමයි ජීවත් වෙන්නේ. එතකොට දැන්කමේ ජීවත් වෙන්න පුළුවන් විහාර කියන නැතිකම මොකක්ද? කිසිම දෙයක් නෑ. නැතිකම කියන්නේ ඕනකම අපෙන් දින්ගන විපාක. ඕනකම ප්‍රශ්න දෙකක්. කියන්නේ කොහෙද? ඉතින් ගැස්දින නැතිකම මොකද කියන්නේ? ඇයි මේ කියන්නේ? හොඳයි. ඊළඟ පැතිකත් කරලා එන්නේ සම්බෝධියක් ගන්න. නුරුණෙක් පොඩ්ඩක් ගන්න. ඒ කියන්නේ ඒ පැතිකනේ අන්න පුළුවන්. අවුස්සහරි මොදිරේනි නැද මොදිරේ නැද ලක්ෂමේ තමයි මොදිරේනි මොදිත් එක්කලා මාදල් මාදිකා මේ මොකද නැතුව තාක්කෝ බබ්ලන්ද නිකන් ඉන්නෝ අතලද මොකද මේ දෙන්නේ දුක අර දරින්න දීලා විතරයි මානසික දීලා අන්න දෙන්නේ මොකද්ද ඒ විදිහේ දුක් සංකල්පය ඕන. මෙතෙන්දන් ඕන කමේ. ඕනම ඒ දීගාන්නේ නැතිකම විස්තරය වෙනසයි. නැතිකම විස්තරය ඕන කමේ ඕනකම නැත්නම් නැතිකම කිසි කෙනෙක්. ඔක්කොම සීලකමින් සපෝලෝ මොකද සීලයෙන්. ඔන්නෝයි අර සම්මත කෙනෙක්. එතකොට දැන් මේ කාරණාවට අපේ සිත්විදේ කොට අවසානයේ දාකාරයේ අවසාන කොට තමයි දුක්ඛිතක මහබ්බය. දැසදීනේ දැන් දුක්ඛ සමෝධය. මේ දුකේ ජීවිතේ සත්‍යයක්. ඉතාම බයිදී මොකද කියන්නේ? ඉතාම බයි. විලාසිතානේ දුක්ඛ සමෝධය මේ සියලු මිනිස්සු බය වෙලා දේ මොකද යුක්තිනේ. යකුඹ දාස් නැහැ, යුද්ධ ප්‍රදාස් නැහැ. මොන දෙයකටවත් බය නැහැ. බුදුහාමුදුරුවෝ දානවා නිවන බයලාදී යුද්ධ ප්‍රදායේ යුක්ති නේද? යකාල බයලේ යුක්ති නේද? ඕකට දැනෙන්නේ යුක්ති නේද බැලු. නිවන බය දුකයි දැන්නේ කම්මෝලින් දෙන්නේ මොකක්? මේ දුක සමග සිට දා මොකන්ද කපල්ද දාලා. එතකොට ඉන්දියාට බයක් නෑ මොකද දුකක් නෑ. බයක් නෑ විදියට දුකටයි නියතයි උනේ. දැන් විදියට දුකක් නෑ ඒක නිසා බෑ. ඒ දුකට කරගන්නේ කොහොමද? අර දෙක අපේක්ෂාවට අයින් කරලා සීලේ එක්ක ඉස්හාම සතුටුදී වගේ මග කලේ ලාභ නැති විදිහට නැතිකමක් නෑ. නැතිකම නිසා පීඩාවක් නෑ. ඊගාවට නිසා දුකක් නැහැ දුක නැති නිසා නිවන බවයි එයා මේ බයි ඕකයි දේශනාවල ඒකේ දාසා කයක් නෙවෙයි ඒක දැන්නේ ඉවර ඕතරම් කියන ඕකක් කොහොමද විදිය කරන්නේ දැන් කොහොමද කරන්නේ ඒ අවස්ථාව ඔක්කොම පස්සේ යනවාද ඒකකමකින් දැනත් බලන්නයි පස්සේ පුළුවන් දේ යම් කිසි අවස්ථාවක වෙනස් මාර්ගයකට කරවන්න. කැමැත්ත සමෝනෝන් සත්‍යයේ කියන්නේ යහ කැමැත්ත අයිතරයි. ඒක ඒක කැමැත්ත අනිත්‍යවම මොනක්ද ඔය අවස්ථාවෙන් ගැලවෙන්න පුළුවන් කොහොමද? නෑ කැමැත්ත කියන්නේ ආමේ ජීව ව්‍යාපාරිත්‍ය අර ලෝකෙත් එක්කෙන් සම්බන්ධතාවයනේ. මේ සම්බන්ධතාවයේ ඒ ස්වභාවය වශයෙන් කියනවා අපි මේ විදිහට දැනගන්න කියලා. ඒක මේකේ දෙරෙන්ද මේකේ සොදමල දැන් අපි ඉස්සර කරා. ඒක මේක දෙරෙන්ද මේකයි මේකේ දෙරෙන්ද මේකයි ඔය ආවේ මේකයි ඕක කියන්නේ මේකයි කියලා මේ දැනගත්තේ ඇත්තටම තාම ඇති. දෙන්න මොකද්ද සම්බන්ධතාවයෙන් මේක. මොකද ඒක කරන්නේ. සම්මුදතරාදු කර කර ඉන්නකොට එක දවසක් වෙනවා තර මුකුත් නැති. එදා වෙනකම් ඒක. හොඳයි. දුක්කරේ ප්‍රශ්න දෙමින් නොපිට මේ දෙකෙන් කරන්නේ අරමුණක් ගන්න හැම කවුරුදන්න කියන්නේ සාමාන්‍ය සත්‍යයෙන් ප්‍රමාණී ජීවිතයේ ප්‍රමාණී ලක්ෂණ නැතිවෙන්නේ පාවිච්චි කරන මොදාමනේ ඒකත් බොරකින් දලාවෝතු සියල්ල අත්හැරලා මොනවාද පිට රත් කරන අධික රත් කිරීමකට පත් කරන අධික රත් කිරීමකට පත් කරන සියලු කොටස් පිටෙන් අත්කලාට පස්සේ ඊළඟට ජීවත් වීම උදව් කරන්නේ සත්‍යය විතර ඉතිරෙන්නේ මොකද ආයුෂයලා ඉන්නේ අතන ගන්නේ ඇති වෙන ඉස්සත් වේගයට අයිති අරපත් ඒක නිසා පිටෝ කාලතම මේ වගේ වැලෝ අරෝ ඊළඟට ඒ වේලලා එජස්තන් වල ලෝකේ දැනට නිසා දෙකම දැක්කම තමයි රහත් වෙනවා ඒක අරමුණෙත් වෙලෙවිද ජීවත් වෙනවා නෙවෙයි ඒකේ තේජිය දුර මහා අවුලක් මේ ලෝකෙ මොකේද ජීවිතේ එක නිය පිට රක්මෝන ආකාරයෙන් පිට පවතිනක ඉන්නවා ඒක ජීවත් ජීවිතේ ප්‍රමාණය හැර ජීවිතය දුක්ඛ ප්‍රමාණයට ඉස්සනමින් නැහැ ඒකේ සමග කොහොමද කියන්නේ උදා දෙන්නේ දැන් මේ ආකාරයේ ජීවිත පැවැත්මට අයිති දෙකක කොටස් තමයි කියන්නේ. ඒ අපේ ජීවිතේ කියනවා. ඒ ඒ වගේ ආකාරයෙන් දැනගෙන යම් කිසි සංධාරයක් ජීවිතයේ වෙනකොට අමන්ත දැනෙයි ඒ ආන්දෝලනවල උත්තර දෙලිත් ජීවිත රටාව නෙවෙයි කියන්නේ නිකම්ම මගේ ජීවිතය ඉස්සරහට අන්තිම පස්සේ ඉඳලා බලාපොරොත්තු වෙන්නේ ඒකයි මේලා උත්සාහවත් වෙන්නේ. එතකොට දැන් මේ විද්‍යාකාරීත්වයේ ජීවිතයට වෙනා යහපතලක මේ ධර්ම සත්‍යක මොහොතේ බීජයක්වත් දෙන්නා වූ ලෝකපාලන කාර්යය බාලුමේ ස්ථානයකට අන්‍යස්ථානයකට සබා දැක්වන ස්ථානයකට සම්පූර්ණ මේ විද්‍යාය සමයාමේ සමෝදන්නේ. ඒ හැම වෙලාවෙම තම තමන්ගේ ජීවිත තුළ මේ බුදුදහම වැඩේ නැගේ කියන ප්‍රයෝජන ලැබීම සඳහා මේ උදායයක් කළ හැකි උදායයක් ගන්නවා මේ විදිහට කොමුණාක සම්බන්ධව නිදී කරුණේ වෝක්‍යාදී දවස් වර්ගයක් බුදු පිළිමතුන් දක්වනවා සමගමන්නත් මේකේ වාදයෙන් ඉරිකුතිය ආරණාව වාන් ධර්මවෝදී ඒකී වාදන පිටදී ඉස්තාවලා තමයි

ආවිදායෝ සත්තාරෝ ධම්මවත්තම් පී ආයුවන් සුඛම්මං ආයුරාරෝග්‍ය සම්පන්න